සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ ධම්මපද පාළයේ සඳහන් වන අන්තිම ගාථා රත්නයයි මේ ධර්ම දේශනේ පිණිස මාතෘකා කළේ. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම ගිහි පැවිදි කොයි කාට වුණත් දේව බ්‍රහ්ම කොයි කාට වුණත් අපමණ අනුසස් ලබා දෙන පින්කමක්. දානමය පින්කමට වඩා ශීලමේ පින්කමටත් වඩා ප්‍රබලයි ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම. අති දීර්ඝ කාලයක් ආයු වර්ණ සැපබල ප්‍රඥාව ලබා දෙන උදාර පින්කමක් තමයි මේ ධර්ම දානමේ පින්කම වශයෙන් සලකනු ලබන්නේ. අපේ පුරාණ ආචාර්යයන් වහන්සේලා හොඳ ගාථාවකින් වැදගත් අර්ථයක් ප්‍රකාශ කරන මේ ධර්මදේශනාව පිළිබඳව නවකප්පං සුත ධම්මං අට්ඨකප්පංච යාචිතෝ ඒකකප්පං අනුමෝදන්තෝ දේශිතෝ ච අසංඛයේ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන පින්නතුල්ලාට මහා කල්ප 9ක් අනුසස් ලැබෙනවා. ධර්මදේශනාවකට ආරාධනාව කළ පින්නතුල්ලාට මහා කල්ප 8ක් අනුසස් ලැබෙනවා. ධර්මදේශනා පුණ්‍යානුමෝදනා ලැබපු අයට මහා කල්ප 1ක් අනුසස් ලැබෙනවා. දේශකයාණන් වහන්සේට සීමාවක් නැ අසීමිත අනුසස් ලැබෙනවා. බලන්න සුළු මොහොතක් මේ සතරපද ගාථාවක බණ ටිකක් ඇසීමෙන් මේ තරම් අනුසස් ලැබෙනවා නම් ධර්මයට ශාසනයට ලැබිව බණ භාවනා කටයුතු කරමින් ජීවිතේ කලවර වීමෙන් මොනතරම් ආනිසංස සම්භාරයක් අපට ලැබේවිද සීමාවක් නැ අසීමිතයි. manuss ලෝකයේ manuss සම්පත් ලබන්න, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් ලබන්න, බඹලව බ්‍රහ්ම සම්පත් ලබන්න, නිර්වාණ සම්පත්තිය ලබන්න හේතු භූත වන්නේ ධර්මානුශාසනාමේ පින්කම. ගේ පැවිදි කොයි කවුරුණත් ಗುಣධර්ම දියුණු කරගෙන සද්ධාව, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ දියුණු කර ගැනීම සඳහා කටයුතු කරනවා නම් ඒ අයට සීමාවක් නැති පිනක් ලැබෙනවා. ධර්මයට රැඳවීම, ශාසනයට රැඳවීම සාමාන්‍ය දෙයක් නෙමේ පින්වත්නි, අප්‍රමාණ අනුසස් ලබා දෙන පින්කමක් වෙනවා. බුද්ධ ශාසනයත් මනුෂ්‍ය ජීවිතයත් මේ දෙක ගැන කල්පනා කරලා අපට මේ උතුම් අවස්ථා දෙක ලැබුණේ උතුම් පුණ්‍ය බලයෙන් කියලා බොහෝම සතුටු වෙන්න ඕන. පෙර භවයේ උතුම් පින් කරපු නිසා තමයි මේ ධර්ම වාසනාව ලැබුණේ. ලෝකේ කොතෙකු ජනතාව හිටියත් මේ වාසනාව නැහැ. දානයක් දීමේ වාසනාව, සීලයක් සමාදන් වීම, බණ ටිකක් ඇසීම, භාවනාවක් කිරීම වාසනාව නැහැ. ඔබ අප හැමදෙනාටම මේ ලැබී තියෙන පෙර කරලද පුණ්‍ය බලයන්ගේ ආනුභාවයකින්. ඒ නිසා මේ වර්තමාන භවය සරුසාර වුණා වර්තමාන භවයේ අපේ සීමාවක් නැති අසීමිත පින් කරගෙන යනවා. ඒ වාගේ විපාක ලැබෙනකොට තම තමන්ට දැනේවි අනාගත භව සංසාර ගමනේදී සුගතියෙන් සුගතියට යමින් පාරමී ධර්ම සපුරාගෙන නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට හම්බ වෙනවා මා මේ මාත්‍රුකා කළ දේශනාව දවසක් බුදුරජාණන් වහන්සේ ගිලන් වුණා උදරාබාධයක් හැදිලා ගිලන් වුණා ආනන්ද ස්වාමින් වහන්සේ අමතා දේශනා කළා ආනන්දේ තථාගතයන් වහන්සේට උණු වතුර වලින් අවශ්‍යතාවයක් තිබෙනවා. උන්වහන්සේ මේ ළඟ තිබුණ ගයක් දේවංගික කියන බ්‍රාහ්මණතුමාගේ ඒ ගෙදරට වැඩම කරලා එතුමාට සිහිපත් කළා. උදරාබාධයක් කිව්වහම උක්සකුරු ටිකකුත් දුන්න ස්වාමීනි මේ උණු වතුරට දිය කරලා උන්වහන්සේට වළඳන්න සලස්සලා දෙන්න ස්නානය කරවන්න මේ උණු වතුර මං කෙනෙක් අතේ වන්නම් ඒතෝට සනීප වේවි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උණු වතුර වලින් ස්පන්පාසු කරවලා අර උක්සකුරු ටික දිය කරලා පිළිගන්නවා. මද වේලාවකින් සුවපත් භාවයේ සැලසින තිබුණා. හැන්දෑ වෙනකොට මේ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ආව තොරතුරු කතා කරන සැප දුක් බලන්න. එතුමා අහනවා ස්වාමීනි සුවපන් භාවයක් දැනෙනවද කියලා. එසේ බ්‍රාහ්මණය දැන් සුවපත් බවක් තියෙනවා. ස්වාමීනි මේ ලෝකේ නොයෙක් ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ ශාස්ත්‍රෝරු අතරින් කවර කෙනෙකුට යමක් පූජා කළොත් මහත්ඵල වෙනවද? මහත්ානිසංස වෙනවද කියන ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. මුළු ඉන්දියා ಭಾರತයේම එක එක තාපසයන් වහන්සේලා ඍෂිවරු නානාවිද ආගම් ඇදහිලි විශ්වාස කරන අය කසාවක් දරාගෙන හිසරැවුල් වවාගෙන පැන්කෙන්ඩියක් ඇතැතිව සැරෑටියක් අතේ තබාගෙන උරමල්ලක් ඇතිව මේ විදිහට සීමාවක් නැති උදවි ඉන්නවා. ඉතින් කාගේ ධර්මයේ හරිද කවුරු යන මග නිවැරදිද කියලා එවකට ಭಾರತೀಯ ජනතාවට තේරුම් කරගන්න බෑ. ඒ නිසා තමයි මේ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ යමක් පූජා කරනකොට කවර කෙනෙකුට පූජා කළොත් හොඳයිද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් එතුමට ධර්ම දේශනාවක් කළා. පුම්මේ නිවාසං යෝ වේදී සග්ගාපා යංච පස්සති අතෝ ජාතික්ඛයන් පත්තෝ අභිඤ්ඤා භෝසිතෝ මුනි සම්භවෝසිතවෝ සානං තමහං බ්‍රූමි බ්‍රාහ්මනං මේ උන්වහන්සේගේ දේශනා මාතෘකාව මේ දේශනාවෙන් කියවෙන යමක් පූජා කරනවා නම් මෙන්න මේ ගුණයන්ගෙන් සමන්විත කෙනෙකුට පූජා කරන්න කියන එකයි ලෝකයේ සිල්වන්තයෝ ගුණවන්තයෝ අඩුයි බුද්ධ ශාසනයකදී පමණයි සිල්වත් ගුණවත් නැනවත් උතුමන් වහන්සේලා පහළවන්නේ. ඒ උතුමන් වහන්සේලා පිළිබඳවයි මේ ගුණ කතනය. පුම්මේ නිවාසං යෝ වේදී අතීත සංසාර ගමන ගැන කියන්න පුළුවන්ද? මේ මේ වාරගානක් මේ තැනැත්තා උපන්න ඒ පිළිබඳව සියලු ප්‍රවෘත්ති ගෙනහර දක්වන්න පුළුවන් ඥානයක් තිබෙනවා නම් ඒ ඥානයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. අතීත සංසාර ගමන ප්‍රකාශ කිරීම. ඔය බාහිර තාපසයන් වහන්සේලාට 40000ක් කල්ප ඈතට කියන්න පුළුවන්. රාතන් වහන්සේලාට කල්ප ලක්ෂයක් එහාට කියන්න පුළුවන් අතීත සසර. අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේට එක් අසංකේය කල්පලක්ෂයක් එහාට කියන්න පුළුවන්. පසේ බුදුවරයන් වහන්සේට දෙආසංකේය කල්පලක්ෂයක් අතීත සසර ගමන කියන්න පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේට සීමාවක් නැ අසීමිතයි. ඕනම කාල පරිච්ඡේදයක් ගැන කතා කරන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා. ඒ තරම් ප්‍රබලයි. ඒකට කියනවා පොම්බේ නිවාස ඥානය කියලා. සංගාපායංච පස්සතේ දිව්‍ය ලෝකාය බ්‍රහ්ම ලෝක 16 අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 සහ මනුලොව මේවා ගැන ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ වගේ ආයුෂ ඒ වගේ සත්වයන් ඒ වගේ తত্ত্বය විදහා දක්වන්න පුළුවන් නම් අපාය හතර ගැන විස්තර කියන්න පුළුවන් නම් නරක තිරිසං ප්‍රේත අසුර කියන සතර අපාය මේ වාගේ විස්තර ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒකට කියනොත් දිබ්බ චක්කු ඥානය එමනම් ඒ ඥාණයෙන් සමන්වාගත කෙනත් බොහෝම ප්‍රබලයි ආනුභාව සම්පන්නයි අතෝ ජාතික්ඛයන් පත්තෝ එවැගේම සංසාර ගමන නතර කළාද කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජා ඕග කියන මේ ඕගයන් තරණය කළාද කාමාසව කාමවස්තුන් කෙරේ බලපවත්වන තණ්හාව නැති කලේද භවාශ්‍රවය සංසාර ගමන පිළිබඳව භවයේ පිළිබඳව තිබෙන ඇලීම දුරු කලේද දිඨාශ්‍රය වැරදි මිසදුටු ආගම් වැළඳ ගැනීම ඒවා දුරු කළේද? මෝහය, මෝඩකම දුරු කළේද? එයාට කියන අනාශ්‍රව මහරහතන් වහන්සේ කියලා. එමනම් ආශ්‍රවයන් සේකල පල්ලුන නරක්කුණු දුර්ගන්ධ හමන ආශ්‍රව ධර්ම හතර සම්පූර්ණයෙන් නැති කලානම් ආසවක්ඛය ඥාණයෙන් සමන්විතයි. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කරන්නේ මහරහතන් වහන්සේ ගැන. පුම්බේ නිවාස දිම්බචක්කු ආශවක්කේ මේ ඥාන තුන ලැබෙන්නේ මහරහතන් වහන්සේට. ඒ මහරහතන් වහන්සේ ශාසන භ්‍රමචර්යාව දියුණු කළා. බහැ තබිය යුතු සියලුම දේවල් බහා තැබුවා. සම්බවෝසිත වෝසානං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං අන්න වගේ සියලෝ දේෙන් නිදහස් වෙලා සංසාර බර ඔක්කොම ඉවත් කර දමලා යම් ධර්මයක් යම් නිවනක් අවබෝධ කරගත්තේ නම් එතුමාට මම බ්‍රාහ්මණයෙක් කියලා කියනවා. ඒකන රහතන් වහන්සේ නමක් කියලා කියනවා. ඒ උතුමන් වහන්සේට යමක් පූජා කරනවා නම් ඒ පූජාව බොහෝම ප්‍රබලයි. අති දීර්ඝ කාලයක් සැප විපාක ලැබෙනවා. අපායෙන් නිදහස් වෙනවා. සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. ඔය යාග හෝම විලී පූජා පැවැත්වනවට වඩා එක ආර්යයන් වහන්සේ නමකට වැඳීමෙන් විශාල පිනක් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්눔 කොට වදාළා. ඒ තරම් ප්‍රබලයි. අපි කරන්නට ඕනකම තියෙන එහෙනම් නිවන් මඟ ගමන් කිරීම රහතන් වහන්සේ නමක් නොවුනොත් රහත් මල්ගට පිළිපන් තිසරණ සරණ ගිය කෙනාට වුණත් යමක් පූජා කළා නම් බොහෝ අනුසස් ලැබෙනවා. මේ පින්නතුන් අහලත් ඇති ධර්මදේශනාවලදී වේලාම බ්‍රාහ්මණතුමා ගැන එතුමා පුදුම දානයක් දුන්න. අපිට නම් ඒ දානය දෙනවතය හිතන්නවත් බෑ. අපේ මහබෝසතාණන් වහන්සේ දන් දීලා දන් දීලා ලබාගත්තේ කුසල් බලයෙන් උපදින භවයක් පාසා මහා ධනවාදී කෙනෙක් වුණා. ඔය සුමේද පණ්ඩිත කාලේ මේ වේලාම බ්‍රාහ්මණ කාලේ විශ්වන්තරා ආත්ම භවයේදී ජාතක දේශනාවල පෙන්නනවා විශාල ධනවාදී තැනක තමයි උපත ලබන්නේ. ඉතින් මේ වේලාම බ්‍රාහ්මණතුමාලා પરම්පරා ගණනාවක ධනෙ තිබුණා. කල්පනා කළා මේ ධනෙ හම්බ කරව මිනිස් ඔක්කොම මැරිලා. ධනෙ වස්තුව දාන ඒගොල්ලෝ ගිහිල්ලා. මට වෙන්නෙත් මේ මරණය තමයි මේ මිල මුදල් ටික තන්පත් කරලා පරලෝ යන්න වෙනවා. එනිසා කල්පනා කළ මෙය ලෞතර බුදුබව පතා දන් දෙන්න ඕන කියලා මේ බ්‍රාහ්මණතුමා පින්වත්නි රජුරුවන්ගෙන් අවසර ලබාගෙන විශාල දන්සලක් සූදානම් කළා. රත්තරන් පාත්‍ර 84000 රිදී පුරවලා රිදී පාත්‍ර 84000ක් රත්තරන් පුරවලා එවගේ මස්සොයන් 84000ක්, ඇතුන් 84000ක්, කිරිදෙනුන් 84000ක්. එවගේම ඇඳ කොට්ට මෙට්ට ඇතිරිලි 84000ක්. බිමතුරුණු වටිනා පළස් 84000ක්. ඔය වගේ හැම දෙයකින් උපභෝග පරිභෝග වස්තු හැම එකකින්ම 84000 ගානේ තැන්පත් කළා. අනබෙරේ යවලා කැමති තාක් ගෙනියන්න පුළුවන්. කියන පණිවිඩේ අඬබෙර වලින් පිටත් කළා. ඇතුන් ඕන කට්ටිය ඇතුන් අරගෙන යනවා. අස්වැයන් ඕනයි අස්ව අරගෙන යනවා. රන් කාවනෝ ඇඳ කොට්ට මෙට්ට ඕන කට්ටිය අරගෙන යනවා. ප්‍රීති ഘോഷා පවත්වමින් කෑ ගහමින් මේ මහා දන්සලේ බඩු කැමති කැමති විදිහට කරත්තවල පටවගෙන යනවා. මහබෝසතාණන් වහන්සේ වේලාම බ්‍රාහ්මණතුමා ලෞතර බුදුබව පතා මේ දාණය දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කළා වේලාම බ්‍රාහ්මණතුමා යනු තථාගතයන් වහන්සේය. එදා ඒ වේලාම බ්‍රාහ්මණතුමා දීපු දාණය මහත්ඵල මහත් ආනිසංස නැහැ. හේතුව එදා මං ඒ දානේ දීලා තිබෙන්නේ අදාන් තවිනීත දුස්සීල දුර්ජන අසත්පුරුෂ මිනිස්සුන්ට. තිසරණ සරණ ගිය කෙනෙක් පංචශීලයේ රකින කෙනෙක් කරුණාවක් මෛත්‍රියක් තිබෙන කෙනෙක් මගේ මේ දාණය ගන්න ආවේ නැහැ. එනිසා මගේ දානමේ පින්කම අල්පේ සාක්්‍ය වන ප්‍රබල මදි. ඒ දීප මහා ධනස්කන්ධයට වඩා එක සෝවාන් ආර්යයන් වහන්සේ නමකට බත්හැන්දක් පූජා කළා නම් ඒ පහතසයි. එවන් උතුමෝ සීය කර දෙන දානෙට වඩා එක සකදාගාමී කෙනෙකුට යමක් පූජාව මහත්ඵලයි. සකදාගාම උතුමන් 100 කර දෙන දාණයට වඩා එක අනාගාම උතුමෙකුට දෙන දාණය ප්‍රබලයි. අනාගාම උතුමන් 100 කර දෙන දාණයට වඩා එක රහතන් වහන්සේ නමකර දෙන දාණය ප්‍රබලයි. රහතන් වහන්සේලා 100ක් නමකර දෙන දාණයට වඩා එක පසේබුදුවරයන් වහන්සේ නමකර දෙන දාණය ප්‍රබලයි. පසේබුදුවරු 100ක් නමකර දෙන දාණයටත් වඩා ලෞතර බුදුරජාණන් වහන්සේට දෙන දාණය ප්‍රබලයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේට පිරිනමන දානෙටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානමය පූජාවක් පැවැත්වීම ප්‍රබලයි. ඒ පූජාවටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාන පිරිනමන දානෙටත් වඩා සතර දිශාවෙන් වඩින මහා සංඝයාට බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආවාසයක් හදලා පූජා කිරීම ප්‍රබලයි. බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආවාස පූජාවටත් වඩා තිසරණ සරණ යමීටත් වඩා ප්‍රබලයි. ඔන්න බලන්න මුදල් කෝටි ප්‍රකෝටි අසංකේය ගණන් වේදම් කරමින් දෙන දාණයට වඩා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනවනම් ඒක ඊටත් වඩා වැඩි. තිසරණ සරණ යනවටත් වඩා තුරුණුවන් සරණ ගිහිල්ලා පානාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී කියා මේ ශික්ෂාපද පහ සමාදන් වී ආරක්ෂා කිරීම ඊටත් වඩා ප්‍රබලයි. තුනුරුවන් සරණ ගියලා සිල් සමාදන් වෙනවටත් වඩා අසුරග්‍රහණ ප්‍රමාණයක් සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියා මෛත්‍රී වඩනවා නම් ඒක ඊට වඩා ප්‍රබලයි. මෛත්‍රී භාවනාවටත් වඩා හුස්ම ගැනීමක් තරම් කාලයක් අනිච්චං සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියා මෙනෙහි කළා නම් ඒ භාවනා ඊටත් වඩා ප්‍රබලයි. තුන් ලෝකෙම තියෙන ඉහළම පින්කම තමයි අනිච්චං දුක්ඛං අනාත්තා කියලා මෙනෙහි කිරීම. ඊට වඩා ඉහළ පින්කමකුත් ඊට එහා භාවනාවකුත් ලෝකේ නැහැ. බුදුවරයන් වහන්සේලා ලෝකේ පහළවන්නේ මෙන්න මේ අකුරු අටයි පද තුනෙන් සමන්වාගත දේශනා පවත්වන්නේ. මේ දේශනාවෙන් තමයි මගඵල නිවන් සුව අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේ පින්නතුල්ලාත් ඉඩ ලැබෙන හැම වෙලාවකදීම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය වටහාගෙන කටයුතු කිරීම වැදගත්. ලෝකේ කිසිම දෙයක් නිත්‍ය නැ සදාකාලික නැ නැතිවෙවි නැතිවෙවි යන අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එතන දුක්ඛ ධර්මතාවය හොඳට කැපී පේනවා. ඥාතින් වැඩි හිටියන් නැති වුණාම අනිත්‍යයි ඒ අනිත්‍ය නිසා අඳනවා වැළපෙන නොයෙක් දුක් හට ගන්නවා මගේ මගේ මගේ කියලා පවත්වා ගන්න රඳව ගන්න මේ ලෝකයේ කිසිම දෙයක් නැහැ නැති වෙලා යනවා නිර්වාණයයි ආකාශයයි නාම සම්මුතියයි හැර අනිත් ඔක්කොම සංස්කාර පදයට වැටෙනවා ඉරහඳ තාරකා ගස්ගල් පර්වත මනුස්සයන් අමනුස්සයන් මේ තුන් ලෝක ධාතුවම දසදහසක් ලෝක ධාතුන් අනන්ත ලෝක ධාතුන් සියල්ලම වැටෙන සංඛාර පදයට හේතුවකින් හටගත්ත නිසා එහෙමනම් මේ සංඛාර කියන පදේ ඇතුළත් කරමින් සියලු සංස්කාරයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මෙන්න මේක උතුම් විදර්ශනාව ලෝක ධාතුවේ තිබෙන සෑම දෙයක්ම විඳ දැක ගැනීමේ දැන් දැක ගැනීමට අවකාශ ලැබෙනවා. තමන්ගේ ශරීර කෝඩුව දෙස ඉස්සල බලන්න. පංචස්කන්ධේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා ස්කන්ධ පහක් තියෙනවා. ඒක කොයි කාටත් තියෙනවා. රූපස්කන්ධය කිව්ව අපේ මේ රූපස්කන්ධ රූප 28ක් තිබෙනවා. චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප ආදී මේ රූප 28ක් තියෙනවා. එහෙමනම් රූපස්කන්ධය මාගේ මේ රූප උපාදානස්කන්ධේ රූප 28 අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. චක්ෂු ප්‍රසාද රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සෝත ප්‍රසාද රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඔය විදිහට රූප 28ම විදර්ශනාවට ගන්න පුළුවන්. පාඩම් කරගන්න අපහසු නම් මාගේ මේ රූපෝපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. බොහොම ගැඹුරු භාවනාවක්. බොහෝම අනුසස් ලැබෙන භාවනාවක්. ඊළඟට අපට දැන වේදනාව සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනයි චෛතසික 52 අතුරින් වේදනාවට තමයි මේ වේදනා ස්කන්ධය කියන්නේ. වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. ඊළඟ දැන හැඳින ගැනීමටගෙන සංඥාව ඒ චෛතසික 52 අතුරෙන් එකක් සංඥාව. සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බොහෝ වේලාවක් මෙනෙහි කරන්න. සංඛාර අපේ මේ පංචෝපාදානස්කන්ධයේ සංඛාර පදේ ගත්තාම චෛතසික 52කින් වේදනා සංඥා දෙක ඉවත් කළාම ඉතිරි 50ට කියනවා සංඛාර කියලා. එහෙමනම් සංස්කාර උපාදානස්කන්ධය චෛතසික 50 අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි 52කින් වේදනා සංඥා දෙක ඉවත් කළාම චෛතසික 50යි. ඒක බොහෝ වෙලාවක් මෙනෙහි කරන පුළුවන් නම් චෛතසික 50ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ඊළඟට විඥාන උපාදානස්කන්ධ හිත ප්‍රධාන වශයෙන් සිත් එකයි ප්‍රභේද වශයෙන් සිත් 89ක් තියෙනවා. ඒතර මේ ලෝභ සිත් අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල විපාක සිත් 7ක් තියෙනවා. කුසල හේතු විපාක සිත් 8ක් තියෙනවා. අයතෝ ක්‍රියා සිත් තුනක් තියෙනවා. මහා කුසල විපාක ක්‍රියා කියලා සිත් 24ක් තියෙනවා. රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් 12ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. ඔක්කොම 89. මෙන්න මේ සිත් 89 පුළුවන් නම් එකක් ගන්න මෙනේ කරලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙම නැත්නම් විඥානුපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. විඥානුපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මගේ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා බොහෝ වේලාවක් මුළු දවස් දවස් ගණනාවක් වුණත් කමක් නැහැ මෙනෙහි කරන්න. මේකට කියනවා ස්කන්ධ විදර්ශනාව. ඒ වගේම තමයි පින්නතොනේ තමන්ගේ ශරීරය වගේ අනුන්ගේ ශරීරත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඉරහඳ තාරකා ගස්ගල් පර්වත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ගෙවල් දොරවල් යාන වාහන ගංගා ඇලදොල වේලි සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මහා සමුද්‍රය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ ලෝක ධාතුවම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දසදහසක් ලෝක ධාතුන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනන්ත ලෝක ධාතුන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හැම දෙයක්ම පින්නතුනේ මේකට යටත් කරන්න පුළුවන්. එතකොට මෙනෙහි කරන වරක් පාසාම කියවෙන වරක් පාසාම ලැබෙන පින සීමාවක් නැහැ. දැන් මේ ශ්‍රවණය කරන පින්නතුල්ලාට මේ වෙලාවේ ලැබිච්ච පින සීමාවක් නැහැ. අප්‍රමාණයි. ඒ නිසා හැම දිනාම මේ භාවනා වගන්ති පුළුවන් තරම් පුරුදු පුහුණු කරලා තමන්ගේ සියසිත দমনය කර ගනිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හොඳට මෙනෙහි කරන්න. අනාගතයේදී මේ දේශනාවක් එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන ඇතුළත් දේශනාවක් කෙලවර වෙන්න මත්තෙන්ම මහරහත් භාවයෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් ඒ තරම් ප්‍රබලයි. මේ භාවනාමේ හේවත් වැඩිම සිතේ සිත දියුණු කිරීම නම් වූ මේ ක්‍රියාදාමෙන් ලිහිසි පහසු දෙයක් නෙමෙයි. සමහරකට හිතෙන්න පණේමට වෙලාවක් නැහැ. එහෙම හිතන්න එපා. බස් රථයක යනකොට ගමන බිමනක් යනකොට ඒවා විවේකීව ඉන්නකොට සතර ඉරියව්ව විවේකීව ඉන්නකොට තමන මේ මෙනෙහි කරන්න පුළුවන්. යටත් පෙරේසෙන් මගේ මේ ශරීර කෝඩු අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒත් හොඳටම ඇති. ගැඹුරු දේවල් පාඩම් කරන්න පුළුවන් නම් ඒවත් පාඩම් කළ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මෙව මෙනෙහි කරන්න. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නාසිකාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සිත අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එතකොට මෙන්න මේ කියන ලබන ඉන්ද්‍රිය 6 තුලින් තමයි සියලුම පින්පව් හටගන්නේ. යම් තාක් පින්පව් තියෙනවන ඔක්කොම හටගන්නේ ඇස කන නාසය දිව සිරුර මනසෙන්. ඒ එකක් පාසාම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න. ඒක ආයතන මහා විපස්සනාවට වැටෙනවා. ඒවම ගැඹුරට ගැඹුරට ඕන තරම් යන්න පුළුවන්. මේ වාගේ චිත්ත චෛසික ධර්ම රූප කලාප ඒ ඔක්කොම සොයසොයා තමන්ට පුළුවන්කම තියෙන විපස්සනාවට නංවන්න. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඒ උදාර තනතුරු වලට පත්වන්නේ මේ විපස්සනාවෙන්. දාන ආදී පින්දහම් අනිවාර්යෙන් කෙරෙන්න ඕන. සීල සමාදානයත් අනිවාර්යෙන් කෙරෙන්න ඕන. භාවනාමය පින්කමත් අනිවාර්යෙන් කෙරෙන්න ඕන. දාන සීල භාවනා පින්කම් තුනෙන් තමයි සියලුම සත්වයන්ට සිත යහපත සැලසෙනු ලැබෙන්නේ. එනිසා හැමදෙනාම සම්බුදු සසුන වැළඳගෙන පුළුවන් තරම් පින්දහම් කරගන්න. ඔය දාන සීල භාවනා පින්කම් තුන පුළුවන් තරම් කරගන්න. ඒ පින් කරගත්තු අය පමණක් සුගතියට යනවා. බොහෝ දෙනා මරණයටපත් වෙලා දුගතිගාමී වෙන්නේ. පිනක් ගන්න විදියක් නැහැ. සැපයකටපත් වෙන ක්‍රමයක් නැහැ. ඒවා ගැන කොයි කවුරුත් හිතලා පරලොවක් තියෙනවා පරලෝ සුගතියකට යන්න ඕන අපායෙන් නිදහස් වෙන්න ඕන කියන අදහසින් කවුරුත් කල්පනා කරන්න. ඒ නිසා පංචශීලයේ තුනුරුවන් සරණ ගිල හොඳට රැකගන්න. මාර ආනිසංස වාදයේ කලින් කිව්වා. ඒ වගේ මුදේහව හොඳට බුදුන් වැඳගෙන කටයුතු කරගන්න. සීමාවක් නැති පිං ලැබෙනවා. දෙව්ලොව ඉන්නවා පින්නතොනේ ලාජා කියලා දෙව්දුවක්. මහා පිං ඇති උත්තමාවක්. එතුමිය මනුලොව ඉන්න කාලේ මේ ගෝයන් කැපුවාම වී කරල් එකතු කරගෙන යනවා. දවසක් ගෙදර ගිහිල්ලා මේ වී කරල් වීයට එකතු කරගෙන පොරි වර්ගයක් හදනවා. මේ වෙලාවේ මහා කාශ්‍යප මහරහතුන් වහන්සේ බැලුවා අද මම කාටද පිහිට වෙන්නේ කියලා. බැලුවා අර කාන්තාව පෙනුන මේ වී වලින් පොරි වර්ගයක් බැඳමින් ඉන්නේ. ඒ ගෙදරට වැඩම කළොත් පූජාවක් පවත්වන බව තේරුණා. ඉතින් මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිවුරු පුරවාගෙන පාත්‍ර ඇතෙතිව අර මාතාවගේ ගෙදරට වැඩම කළා. එතුමිය කල්පනා කළ අනේ අද යමක් පූජා කරගන්න තිබෙනවා. පූජාව පවත්ව ගන්න උතුමන් වහන්සේත් වැඩලා ඉන්නවා. කියලා බොහෝම සන්ධාවෙන් ගෞරවයෙන් විලඳ පූජාවක් පැවැත්තුවා. මේ පූජා බොහොම ප්‍රබලයි නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි උතුමන් වහන්සේ කෙනෙකුටයි මේ පූජාව කළේ. බොහොම ප්‍රබලයි. මේ පූජාව කොහොමද කියනවනම් ආනිසංස වාරය අවාසනාවකට මේ දවස් එතුමියට සර්පෙක් දෂ්ට කරන පරලෝ ගියා. පරලෝ යන වෙලාවේ මතක් වුණේ මේ පින්කම තුසිත දෙව්ලෝ උපන්නා මහා දිව්‍ය ලාජා දෙවුල්දුව නමින් මහා වස්තුවක් සමග පහළ වුණා. එතුමිය බැලුවා කවර පින්කමකින්ද මා මේ දෙවුලුවට ආවේ? මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට විලඳ පූජාවක් කරලා. තමන්ගේ දෙවගණන් එක්කම ඇවිල්ලා උන්වහන්සේ ඉන්න කුටිය වටේ පිරිසුදු කරනවා, පන් පෙරා තබන වතාවත් කරනවා. මේ ස්වාමින් වහන්සේ බැලුවා කවුද මේ දිනපතා මේ අතුපතු ගන්න පන් පෙරා තබන්නේ? විමසා බැලුවම ප්‍රකාශ කළ දෙව්දුවක් ඔබ වහන්සේට විලඳ පූජාවක් කළ පිණින් අද මා දෙව්ලොව මහා සම්පතක් විඳිනවා නැවතත් පින්දහම් කර ගැනීම සඳහායි මේ ඇවිල්ලා කටයුතු කරන්නේ නැවත එන්න එපා මේ පැත්තට ඔබ පින්දහම් කරගත්තන දෙව්ලොවට වෙලා නැවත පින්දහම් කරගෙන ඉන්න කියලා අවවාදයක් කළා අඳමින් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙව්දුව ඔබ අඳමින් ඉන්නේ මොකද මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට වතාවත් කළේ පැත්තට එන්න එපා කිව්වා. Taman ඉන්න ඉන්න තැන්වල ඉඳලා පින්දහම් සිදු කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. පින් කරලා සෑහීමකටපත් වෙන්න එපා පුළුවන් තරම් පින් කරගන්න කියන උපදේශය දුන්නා. අදත් එතුමේ දිව්‍ය ලෝකයේ මහා දිව්‍ය සම්පත්තියක් විදින්නේ විලඳ පූජාවේ ආනිසංස බලයෙන්. බොහෝ දෙනා බණ භාවනා කටයුතු සම්පූර්ණ කරලා දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් වින්දනය කරනවා බඹලෝ බ්‍රහ්ම සම්පත් වින්දනය කරනවා. ඒ තරම් මහ පුදුමයි. ඒ ඔක්කොම ලැබෙන වෙන කිසිම දෙයකින් නෙමේ බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ තිබෙන ගුණ බලය. ලෞතුරා බුදුරජාණන් වහන්සේට යමෙක් දොහොත්ම දුන් තබා හෝ පසඟ පිහිටුවා වඳිනවා නම් ඒ වැඳීමෙන් ලැබෙන පින සීමාවක් කරන්න බෑ. පියාසර කරමින් ගිය පක්ෂියෙක් බුදුරජාණන් වහන්සේ දැකලා අතිශයින් ප්‍රසාදයට පත් වෙලා වේගෙන් පියාසර කරගෙන බුදුපාමුලට පැමිණියා. වේගේ පාලනය කරගන්න බැරුණා, බැරි වුණා. හොටේ වැදුනා, පොළොවේ බෙල්ල කැඩුනා, මරණයටපත් වුණා. මේ පක්ෂියා අනාගතයෙහි සෝමනස්ස නමින් පසේ බුදු වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. බුදුරජාණන් වහන්සේට වැඳීමේ පිනෙන් මේ පක්ෂියාට පසේ බුද්ධත්වය ලබන්න තරම් පිනක් තිබුණා. එහෙමනම් දෝත් මුදුන් තබා චිත්ත ප්‍රසාදයෙන් අපි වන්දනා කළොත් ඥාන සම්ප්‍රයුක්තව මොනතරම් කුසලයක් ලැබේවිද? යමක් පූජා කරගත්තොත් මොනතරම් පිනක් ලැබේද? ඒ නිසා බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ පුළුවන් තරම් ගෞරව උපහාර දක්වන්න ඕන. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයෙන් වැඳුම් පිදුම් කරන්නෝ ගෞරව පහර කරන්නෝ මනුලෝ නැවත උපදිනවා. දෙව්ලෝ මහා දිව්‍ය රාජ සම්පත් ලබනවා. බ්‍රහ්ම ලෝකයේදපත් වෙනවා. ඒ තුනුරුවන්ගේ ගුණ සජ්ජායනා කිරීමෙන් යමෙක් තුනුරුවන්ට අගෞරව කරනවා නම් නිග්‍රහ කරනවා නම් නින්දා අපහාස කරනවා නම් තර්ජන ඝර්ජන කරනවා නම් විහෙර විහාර විනාශ කරනවා නම් විහෙර විහාරවල සන්තක දේවල් රැගෙන යනවනම් පිළිම විනාශ කරන නිදන් වස්තු ගන්නවනම් ඒගොල්ලෝ හැමදාම සතර අපායේ දැවෙමින් තැවෙමින් සාපිපාසාදී දුක්ඛිත ජීවිත ලබමින් සීමාවක් නැති දුක් විඳිනවා ඒ රත්නත්‍රයට අගෞරව කරන අදත් ඕන තරම් ඉන්නවා මහා සංඝයාට බණින නින්දා පහස කරනයි ඕන තරම් ඒගොල්ලෝ මරණින් පස්සේ දුර්ගතිගාමී වෙන්නේ සුගතියකට යන්න බෑ භවයක් පාසාම දුකින් දුකට යමින් දැවෙමින් තැවෙමින් මහා දුක් සම්භාරයක් වින්දනය කරගෙන ගිහි යන්න සිද්ධ වෙනවා. නිවනක් දැක ගන්න බෑ. දෙවොලොවක් මනොලොවක් පැත්තකට එන්න බෑ. ඇයි තුනුරුවන්ටයි මේ අගෞරවේ අපහාසයේ නින්දාව කළේ. ඒ නිසා තමයි අපි ඔය කායේන වාචා චිත්තේන කියන ගාථාව කියන්නේ. තෙදර යම්කිසි වරදක් අපෙන් අතීත සංසාරේ හරි උනානම් තුනුරුවන් සමාව ලැබේවා සමාව ලැබේවා කියලා. ඒ වාගේ උදාර ලෙස කටයුතු කරනකොට අපට වරදින්නේ නැහැ. ඒ නිසා ඔබගේ වාසනාවර තමයි බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය ලැබුණේ. ඊටාම ගෞරවයෙන් ඊටාම ඕනෑකමෙන් අදහන්නට ඕන ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරන්න ඕන. ඒ වාගෙන් ලැබෙන පින සීමාවක් නැහැ. ඔය පියමතරා බුද්ධ ශාසන කාලයේ තුනුරුවන් සරණ ගිහිලා පන්සිල් සමාදන් වෙච්ච ළමෙක් හිටියා. වහල් සේවකෙක්. බොහොම අමාරුවෙන් තමයි මේ සිල් ගන්නවත් වහල් සේවෙන් පැනලා ගියේ. එතුමාද පින්නතුනේ පුරා කල්ප ලක්ෂයක් මේ පන්සිල් සමාදන් වීමේ පිනෙන් තුනුරුවන් සරණ යාමේ පිනෙන් අපාගමනින් නිදහස් වුණා සුගතියෙන් සුගතියටම ආවා අපමණ දම්පින්කම් කරන වස්තුව ලැබුණා ඒ වගේම දෙව්ලෝ මනුලෝ බමතලේ පමනක් උපන්නා මේ ශාසනය මහාන වී සෞඛලසුන් නසා මහරහත් භාවයෙන් අමහා මහ නිවන් සුව සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒ නිසා අපර තියෙන පරම ගාම්භීර වස්තුව තමයි බුද්ධ ආදී රත්නත්‍රේ. ඊට එහා දෙයක් ලෝකේ නැහැ. ඒ වස්තුව අපර ලැබුණේ අපේ පින තමයි. පුරා ලංකා පුරා විහෙර විහාර බෝධීන් වහන්සේලා තුනුරුවන් වැඩ ඉන්න තැන් ඕන තරම් තියෙනවා. ඇහැට දකින දකින වරක් පාසාම පින් සිද්ධ වෙන්නේ. බස් රථයක යන යන වෙලාවේ දොනත් මොනතරම් බුද්ධ ප්‍රතිමා බෝධින් වහන්සේලා චෛත්‍ය රාජන් වහන්සේලා මහා සංඝයා වහන්සේ දකින්න පේනින්නවද තියනවාද? ඒ දකින වරක් පාසාම අපර ලැබෙන්නේ උදාර පිනක්. සීමාවක් නැහැ. ඒවා ගැන කල්පනා කරලා ධර්මයේ ශාසනයට ලැබිව කටයුතු කරන්න. තුනුරුවන් සමීප වෙන්න, තුනුරුවන් සරණ යන්න, පංචශීල හොඳට රැක ගන්න, දාන සීල භාවනා පින් කරගන්න. මා මේ සඳහන් කරපු ශරීර කෝඩුව සහිත මේ පංචෝපාදානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නිතර මෙනෙහි කරලා මහා විපස්සනාව සම්පූර්ණ කරගන්න. එයින් මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි අපායෙන් නිදහස් වී සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. උපදින භවයක් පාසා මහා බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. සෝසේ සංසාර ගමන ගෙවන් කරලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමහා මහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබෙනවා. ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒතර පින්න තොල්ලා දැන් පුරාපයකට ආසන්න වේලාවක් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් තුනුරුවන් සරණ ගිහිල්ලා පන්තශීලයේ සමාදන් වෙලා උදාන පුණ්‍ය සම්භාරයක් රැස්පත් කරගන්නට අවකාශ ලැබුණා. ඒ රැස්පත් කරගනු ලැබූ පින සීමාවක් කරන්නට බෑ අසීමිත පිනක්. අසීමිත පුණ්‍ය සම්පත්තියක් රැස් කරගන්නට. ඒවා නිතර නිතර මෙනෙහි කරනකොට අපට කායික සුවය, මානසික සුවය ලබන්න පුළුවන් පින්වත්නි. අපිට මේ ලැබිච්ච උතුම් දායාදය අපිට මේ ලැබිච්ච උතුම් වාසනාව නිතරම මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට මා දැන් මේ පින්නතුල සමාදන් වුණ සීලය සරණගේ තිසරණේ බල ශක්තිය හොඳට දැනේවි. මරණින් පස්සේ මේ තුනුරුවන් සරණ ගින් මේ සිල් රැකීම මේ බණ ඇසීමේ පින හොඳට දැනේවි. අන්න ඒතොර Tamanda තේරෙනවා අනේ මට ආයුෂ ලැබිලා තියෙනවා. ශරීර වර්ණය ලැබිලා තියෙනවා. කායික සැපේ මානසික සැපේ හම්බෙලා තියෙනවා. මහා ප්‍රඥාව ලැබිලා තියෙනවා. මහා විමාන වස්තුන් සහිත භෝග වස්තුන් ලැබිලා තියෙන මම බොහෝම පින් කරලා කියලා හොඳට දැනෙනවා. එහෙමනම් කාරුණික පින්වත් ඒවා ගැන හොඳට හිතන්න ඕන. හොඳට මෙනෙහි කරන්න ඕන. ඕ වසවරතිදී පුත්‍රයම ණයගෙන් කරදර පීඩා බාධකෙන්න පුළුවන්. මිනිස්සුන්ගෙන් නොයෙක් කරදර පීඩා හිංසා එන්න පුළුවන්. ඒව මොනම දෙයක්වත් ගණන් ගන්න නැතුව ඉවසීමෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරගෙන යන්න තමන්න විශාල සැනසීමක් එතකොට දැනේවි. දවසක් පින්නතුණු වසමරත දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ආව කුඩා දරුවෙක් විදිහට කුඩා දරුවෙක් වීණාවක් අතේ තියාගෙන ආවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයේ පෙරම මේ ආමි වසමරත දිව්‍ය පුත්‍රයා කියලා. වසමරත දිව්‍ය පුත්‍රයා මේ ආවේ කුඩා ළමයෙක්ගේ වේශයක්ම වාගෙන. මොකද කාරණය ගෝධික නමින් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් හිටි උන්වහන්සේ හත් වාරයක් භාවනා කළා ධ්‍යාන පුදවාගත්ත ඒව ධ්‍යානෙන් පිරිහිලා ගියා. උන්වහන්සේ කල්පනා කළා ජීවත් වෙලා වැඩක් නැහැ මේ තරම් මා කටයුතු කරලත් මේ ධ්‍යානෙ පවත්ව ගන්න බැරි වුණා. එහෙම හිතලා මේ ස්වාමින් වහන්සේ කල්පනා මඟ ගෙලසිඳ ගන්න ඕන කියලා කල්පනා කරලා දැලි පිහියක් අරගෙන මේ ස්වාමින් වහන්සේ ඇඳේ වැතිරිලා බෙල්ල කපා ගන්න සූදානම් වුණා. මුල් පාර අදිනකොටම වේදනයි. වේදනාව මෙනෙහි කළා වේදනාවයි වේදනාවයි වේදනාවයි වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනාව අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියා මෙනෙහි කරන්න පටන් ගත්තා. මෙහෙම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට මේ ස්වාමින් වහන්සේට විපස්සනා ඥාන පහළ වුණා. බෙල්ල කැපිලා අවසන් වෙනකොටම මහරහත් භාවයෙන් අමහා මහ නිවන් සුව සාක්ෂාත් කළා. දැන් මේ කතාව භික්ෂූන් වහන්සේලාතර ගිය අසවල් හාමුදුරුව බෙල්ල කපාගෙන ජීවිතේ නැති කරගෙන. මිනිස්සු අතරටත් ගියා. දෙවියන් අතරටත් ගියා. හැබැයි දැන් මහරහතන් වහන්සේ නමකගේ දේහය සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. කර්ම විපාකයක් තුමන ගෙලසිඳ ගන්න. අතීත සංසාරයේ සතුන්ගේ ගෙලසින්ද සිඳීම නිසා අවසානාත්ම භාවයේත් මරණයට පත්ුනේ බෙල්ල කපාගෙනමයි. බෙල්ල කපාගෙන තමයි මරණයටපත් උනේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් වැඩම කළ මේ දේහය ආදාහන කරලා සියලු කටයුතු නිමාවටපත් කළා. එතකොට මේ වසමරති දීපුත්‍ර කුඩා ළමයා අහන ස්වාමීනි මේ හාමුදුර උපන්නේ කොහේද? මෙයාට උපන්න තැන හොයාගන්න බෑ. ඒ වෙලාවේ පහද දුන්න ඔබ වෑනේ කෙනෙකුට හොයන්න බෑ මේ උපන්න තැන. ඒ තෙරුන් වහන්සේ වේදනාමිනී කරමින්ම වේදනා අනුපස්සනා ක්‍රම ත්‍රිලක්ෂණයට හැරුණ විපස්සනා ඥාන පහළ වුණා. මහරහත් භාවයෙන් අමහමහා නිවන් සුව සාක්ෂාත් කරගත්තාය කියලා බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නා. එතකොට බලන්න පින්නතුනි මේ පුදුම දේවල් නේද? කර්මයේ එනවා කර්ම විපාක තියෙනවා. මේවාට අනිවාර්යෙන් අපි විපාක දෙන්න ඕන. ඔය තව කතා ප්‍රවෘත්තියක් තියෙන මේ එළුදෙනගේ බෙල්ල සිඳීමට වෙලාවක් තිබුණා. ඉතින් මේ එළු එළුදෙන පිට්ටනියක බැඳලා තිබ්බා. මේ කර්ම විපාකෙන් බේරගන්න කියලා. කොහෙද යන අකුණු සරක් කැවිලා ගලකට වැදින ගල් පතුරක් කැවිලා එළුදෙනගේ බෙල්ල සිදලා ගියා. මේකෙන් පේනව නේද පින්නතුනේ මේ කොහේ හිටියත් කර්ම විපාකයෙන් බේරෙන්න බෑ. අහසේ හිටියත් කොහේ හිටියත් පුළුවන් කමක් නැහැ කර්ම විපාකයෙන් බේරෙන්න. එසේ කල්පනා කරගෙන පින්නතුන්ලා තමන්ගේ ජීවිතයත් හදාගෙන, දරුවෝ ටිකත් හොඳට හදාගෙන, දරුවෝ ටිකත් තුනුරුවන්න සමීප කරගෙන දාන සීල භාවනාදී පින්කම් සපුරාගෙන කටයුතු කරන්න. දරුවනු තුනුරුවන්ට වන්දනා කරව ගන්න. දරුවන්ගෙන් දෙමව්පිය වන්දනා කරව ගන්න. ඒ වගේම ආදර්ශ සම්පන්න දෙමව්පියොත් කටයුතු කරන්න. ඒතොර දරුවෝ ටිකත් හොඳට හැදේවි. තමනුත් දාන ආදී කුසල ධර්ම සිදු කරගෙන මෙලවත් හදාගෙන පරලවත් හදාගෙන හොඳට සංසාර ගමන කෙලවර කරගන්න පුළුවන්. එසේ කල්පනා කරගෙන මේ පුරාපයක් තුල ශ්‍රවණය කළ ධර්මානුශාසනාවේ පුණ්‍ය බලයෙන් ඔබ අප කොයි කාටත් දෙවියන් බ්‍රහ්මීන් සද මුළුමහා සත්වයින්ටත් සුවසේ සංසාර ගමන කෙලවර කරලා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසීවදාළ අමහා මහා නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියන උදාර ප්‍රාර්ථනාව තබා ගන්නට ඕන. ඔබ අප හැමදෙනාගේ නමින් පරලෝකයේ සියලු ඥාතීන් මේ පින් අත්වේ සියලු ඥාති වර්ගයාගේ සසර ගමන සපවත් වේවා නිවන් සප ලැබේවා. ශාසනාරක්ෂක ලෝකපාලක දිවිරාජ මණ්ඩලයේ මේකින් අනුමෝදන්ව දෙවරක වරණේ ඔබ අප හැමදෙනාටම ලැබේවා දෙවියන්ට නිවන් සප ලැබේවා 2600 සම්බුද්ධ ජයන්ති වෙනින් ඔබ අප හැමදෙනාම සූදානම් වෙමින් සම්බුද්ධ ජයන්තිය සැමදීමට හැමෝටම වාසනාව ලැබේවා ඔබ අප හැමදෙනාගේ නමින් ජීවත් වන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට ජීවත් වන ප්‍රදේශවාසීන් සමස්ත ලංකා වාසීන් මුළු මහත් ලෝක වාසීන් මේ පින් අත්වේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් කැමැත්තෝ නිවන් සම්පත් ලබත්වා කියා පින් අනුමෝදන් කරන අතර බණාන ඔබ හැමදෙනාටත් මේ පුණ්‍ය බලයෙන් හා බුද්ධාදි රත්නත්‍රය අනුභවයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සනේ පපළු පද්දර සංසිදේවා දිනෙන් දින දියුණුවක් යහපතක් හැමදෙනාට සැලසේවා අනසනේ පපළු පන්දරෝ නවග්‍රහ දෝෂ විපස් සංසිදේවා අලාභානි සංසිදේවා දිනෙන් දින දියුණුවක් හැමදෙනාටම සැලසේවා පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කර ගන්නට වාසනාව ලැබේවා. දාන සීල භාවනා පින්කම් සිදු කරගැනීම බුදුසසුන මහා සංඝය ආරක්ෂා කරගැනීම හැමෝටම කටයුතු කරන්නට වාසනාව ලැබේවා. මරණ මංචකයේදී මේ පුණ්‍ය ධර්ම ඔබ අප හැමෝටම සිහිපත් වේවා. මෙතෙන් පටන් නිවන් දක්නා තුරු සතර පාදුකෙන් නිදහස් පාරමී පුරා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ පැමිණ වැඩ වදාළ අජරාමර සංඛ්‍යා තමහමහ නිවන් සම්පත් පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ලේකකාධිකාරී අම්බලන්ගොඩ කහව ගල්දුව ආරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමින්ද්‍රණන් වහන්සේ